තෙරුවන් සරණයි. අරහත් ප්‍රතිපatti සූත්‍රය. අංගුත්තර නිකායේ දෙවනි කාණ්ඩේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 19 වෙනි ග්‍රන්ථයේ අංගුත්තර නිකායේ දෙවනි කාණ්ඩයේ 305 වෙනි පිටුවේ අරහත් ප්‍රතිපatti සූත්‍රය. එකලක ආයුෂ්මත් ආනන්ද තෙරණුව කොසබෑ නුවර ගෝෂිතාරාමේ වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුව අවත් මහණෙනි භික්ෂූන් ඇමතුව අවත්නී ඒ භික්ෂූ ආයුෂ්මත් අනද තෙරණුවන්ට පිළිවදන් ඇස්සුවා ආයුෂ්මත් අනත තෙරණුව තෙල ප්‍රකාශ කළහ. ඇවත්නි යම් කිසි මහණෙක් හෝ වේවායි මෙහෙණියක් හෝ වේවායි මා කෙරෙහි අරහත් ප්‍රති අරහත් ප්‍රාත්‍ය පවසාද ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකකින් හෝ වෙයි කවර සතර මගිනේත් නම් මේ අරහත් ප්‍රතිපatti සූත්‍රයේ තුල ඒ අරහත්වේ ප්‍රකාශ කරනවා නම් ඒ අරහත්වේ ප්‍රකාශ කරන ප්‍රතිපatti සතර ආකාරයකින් මෙතනදී පෙන්වා දෙනවා. එතකොට එතන් සමය ආසම ආනන්දෝ කොසම්බිය විහෙරති ගෝසිතාරාමේ තත්‍රකෝ ආයස්ම ආනන්දෝ බික්ඛු ආමන්තේසි ආවුසෝ බික්ඛවෝති ආවුසෝති කෝ තේ බික්ඛු ආයස්මතෝ ආනන්දස්ස පච්චසසුං ආස්ම ආනන්දෝ එතදෝච යෝහි කෝවි ආවසෝ බික්ඛුවා බික්ඛුනීවා සංහිකේ අරහත් ප්‍රතිපතින් ව්‍යාකරෝති සබ්බෝසෝ චතුහි මග්ගේහි ඒතේ සංපා අඤ්‍යතරේන කතමේහි චතුහි අනේ සතර ආකාරයට මේ අරහත්වයට ප්‍රතිපදාව ඒ අරහත්වයටපත් වෙන ප්‍රතිපදාව සතර ආකාරයකින් දක්වනවා. අවත්නි මේ සස්නේ මහන දැන් මෙතන මේ පෙන්නන මේ සූත්‍රය තුළ පෙන්වන කාරණාව තමයි සමත පුබ්බංගම ධම්මා විදර්ශනා භාවේති. විදර්ශනා පුබ්බංගමා ධම්මා සමතම් භාවේති. සමත විපස්සනා යුගන්දන් ඒ භාවේති. එතකොට සමත විදර්ශනා දසෝප ක්ලේශ සංඛ්‍යාත උද්දත්ත භාවේති කියන මෙන්න මේ ආකාර හතර තමයි පෙන්වන්නේ. උද්දත්ත භාවේති පෙළ අධිගමයි. එතකොට සමත පුබ්බංගමා ධම්මා. අපි සූත්‍රයට එමු. පෙර පැහැදිලි කිරීමක් ඔබට මේ ගැන කියනවා නම් මේ අරහත් ප්‍රතිපatti සූත්‍රය තුළ පෙන්වන කාරණාව අපි දන්නවා නානත්තකය නානත්ත සංඥා කෙනා කෙනාගේ ස්වභාවයට කෙනා කෙනාට සංඥාවල ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මේ නානත්තකය නානත්ත සංඥා කියන්නේ අපි මේ වාසය කරන කාම භූමියේ ස්වභාවය. එතකොට මේ 31 ලෝක ධාතුවම මේ සංඥාවේ ආකාර 31ක් විදිහට බුදුන් වහන්සේ සිත තුළින් පෙන්වා දැක්වා. ඒ නවසත්තා වාසා කියන සූත්‍රය තුල අපේ ගෙන හැරපෑවා. ඒ වගේම සංඛාර උප්පත්ති සූත්‍රය තුලත් බුදුන් වහන්සේ මේ කාරණාව ඉදිරිපත් කළා. මේ 31 ලෝක ධාතුවම සිත තුළ සංඥා ස්වභාවයකින් සංඥා ස්වභාව ඒ 31 ලෝක ධාතුවටම ගෙන හැරපෑව සංඛාර උප්පත්ති විදිහට. ඒතකොට මේව බාහිර නිරූපණයක් නෙමෙයි සිත තුළම දකින 31 ලෝක ධාතුවක්. ඒ අනුව තමයි මේ මේක දකින්න ඕනේ මේ ධර්මයේ අපි යමක් අපි යමක් හිතනවා නම් ඒ දේ අපේම සිතුවිල්ල. එහෙමනම් අපි මේ විඥාන මායාවෙන් අපිට එළියට යන්න බැරි බව අපි පේනවා. බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේ ධර්මයේ මේ සලායතන ලෝකෝ ලෝකෝ කියනකොට චිත්තේන නියති ලෝකේ කියනකොට එතකොට මේ ලෝකය ගැන කතා කරනකොට මේ 31 ලෝක ධාතුවම සිත තුලම වෙන ලෝක ධාතු 31ක්. බුදුන් වහන්සේ මේ සිත තුලින් මේ පෙන්වන්නේ. එතකොට අපි දන්නවා බ්‍රහ්ම ලෝක මේ සිතේම ස්වභාව, දිව්‍ය ලෝක සිතේම ස්වභාව. අපි දන්නවා මේ සේරම සංඥා සුකුම, ඝන සංඥා ස්වභාවය තමයි කාම් භූමි ස්වභාවය. ඒ වගේම ඒ සංඥා සුකුම ස්වභාව වලට තමයි මේ රූප භූමි ස්වභාව, අරූප භූමි ස්වභාවයත් ඉස්මතු වෙන්නේ. එතකොට මේ සිත තුළම සංඥා සුකුම වීමක්. එතකොට රාග දේශමෝ කෙලෙස් ගින්න තමයි සංඥා ඝන සංඥා කියලා කියන්නේ. මේ සංඥා ඝනත්වය. සංඥා ඝනත්වයක් කියන්නේ පදාර්ථවල ඝනත්වයක් නෙමෙයි. සංඥා. සංඥාවක් කියන්නේ චිත්ත ස්වභාවයක්. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගඳ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. මේ සංඥා. සංඥා කියන්නේ සංඥා කියන්නේ අපි ගත්තොත් ద్వාර වලින් එන වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, උණුසුම, සීතල, තද ගතිය මේ ප්‍රසාද. මේ ద్వාර වලින් එන මේ ඕලාරික ස්වභාවයකින් තමයි අපි අපි ශබ්දයක් කියලා ගත්තොත් වර්ණයක් කියලා ගත්තොත් ගන්ධයක් කියලා ගත්තොත් රසක් කියලා ගත්තොත් උණුසුම සීතල සදගතිය කියලා ගත්තොත් නමුත් මේක මනසංච පටිච්ච ධම්මේ සුපජ්ජේ මනෝවිඤ්ඤාණ කියනකොට එතන සංඥා ස්වභාවයක් විතරයි ඇසුරු වෙන්නේ. ඒ සංඥා ස්වභාවයේ ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ කියලා අපි පෙන්නවා. වර්ණ සංඥාවේ වර්ණ නැහැ කියලා අපි පෙන්නවා. හීනයක් දකිනවා නම් ඒ හීන තුල තියෙන සංඥා ස්වභාවයක් කියලාත් පෙන්නවා. එතකොට මේක තමයි අපි පරිවර්තනයක් විදිහට දකින්න ඕනේ. පටික සම්පස්සේට අධිවචන සම්පස්සයක් කියනකොටත් මේ කාරණා කරනවා ඉස්මතු වෙනවා. ඇත්තම ගත්තොත් ద్వාර ආයතන විඥාන වෙනයි මනෝ විඥානය වෙනයි. ඒතකොට මනෝ විඥානය කියලා කියන්නේ අපි සාමාන්‍ය පොත කියලා දෙයක් දකිනකොට ඒක දකින්නේ ඒක චක්කු ප්‍රාසාදයෙන් එන ආරම්මණයක් වුණාට ඒක මනෝ විඥාණයෙන් තමයි අර පොත කියන දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතන එතන මෙතන ශබ්ද වර්ණ එකතු වුණු ඒ පොත කියන්නේ શબ્දයක්, ඒ වගේ වර්ණ හැඩතලයක් මේ එකතු වීම තමයි සංඛාරා කියලා අපි කිව්වේ. ඒකම තමයි පටිච්චසමුපාදය තුළ අපිට හමුවන්නේ මේ හැදෙන හැටි. මේ මේ මොහොතේ අරමුණ හැදෙන හැටි තමයි පටිච්චසමුපාදය තුළ හමුවන්නේ. අපි ඒක දැක්කත් චක්කුංච පටිච්ච රූපේජෝ උපජ්ජේ චක්කු විඥාන තින සංගති පස්සෝ කියන්නේ මේ මනසට ස්පර්ශ වෙන තැන පටික සම්පස්සයට අදිවචනයක් කියන තැන. එතකොට එතනින් තමයි මෙතන වර්ණ චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන කියන තින සංගති පස්සෝ කියනකොට මේ එකතු වෙන්නේ එතකොට වර්ණ හැඩතලයක් විදිහට. එතකොට ඒක තමයි ස්පර්ශය වෙන්නේ. එතනින් තමයි මනෝවිඤ්ඤාණයෙන් දැනගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මනෝවිඤ්ඤාණය දැනගැනීම කියනකොට මෙතන ආයතන විඤ්ඤාණයත් එක්කලා එකතු වෙලයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒක දකින්න ඕනි නුවණින්මයි. එතකොට වට්ටම් වට්ටති කිව්වෙත් මේ කාරණාව කියලා අපි පෙන්නවා ආයතන විඥානය වෙනයි මනෝ විඥානය වෙනයි කියලා. එතකොට අපි දෙයක් දකිනකොට වට දෙකක් කරකලා තියෙනවා. නේ කියලානේ දකින්න පොතක් කියනකොට ඒක සිතුවිල්ලක් වෙනවා. ඒතකොට එතනින් තමයි මේ ශබ්ද වර්ණ සේරම එකතු වෙලා හැදෙන එක චිත්තයක් කියන එක අපි පෙන්නවා. ඒක සංඛාරා කියලාත් පෙන්නවා. ඒ සංඛාරා ස්වභාවය හැදෙන හැටි තමයි අපි පෙන්වන්නේ ওই කජ්ජනීය වර්ගය තුළ. ඒ අනුව තමයි එතකොට ඒ මනසංජ පටිස ධම්මේ සුප්පජ මනෝඥාන කියන එක. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය කියන එකෙන් උපාදාය රූපයක් හදාගෙන උපාදාන ස්කන්ධයක් විදිහට අපි බාහිර කියලා ඒක එකතු කරන එක. ඒ අවිද්‍යා භූමිය තමයි මේ පටිච්චසමුපාදය අපි පෙන්වුවේ. එතකොට එතන සත්‍ය දකින්න තැනයි ඒ අනුලෝම යන තැන අවිද්‍යා භූමිය ප්‍රතිලෝම යන තැන. එතකොට ඒ සත්‍ය දකින්න තැනයි පටිච්චසමුපාදයේ සත්‍ය දැකලා මිදෙන තැන නිවන් මඟ වන්නේ. එතකොට මෙන්න මේ පුංචි දල ඉදිරිපත් කිරීම ඔබ දැන් දකින්න මේ අරහත් ප්‍රතිපත්ති සූත්‍රයට කොහොමද අනුගත වෙන්නේ. අත්‍තරම ගත්තොත් මෙන්න මෙතන සිතටෙන අරමුණේ සත්‍ය දකින්න එකයි නිවන් මඟ වෙන්නේ. අපි ඒක හැම පැත්තෙම පෙන්නවා. එතකොට මේක හොඳ නුවණින් දකින්න ඕනේ. ගොඩක් වෙලාවට සමාජය තුළ තියෙන භාවනාව ගොඩක් හැමතැනම හිර කරලා තියලා තියෙනවා. ඒක ඇවිල්ලා අපි පෙන්නවා ඒක ඒක කොහොමද නිගණ්ඨ භාවනාවක් වෙන්නේ? ඒක කොහොමද ඉදබික් වේවික්කු මේ ශාසනයට අනුගත වෙන්නේ? එතකොට විදර්ශනා භාවනාව බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. අපි සමතේ ගැන සමතේ විතරක් කතා කරන භාවනාවක් නැහැ. බුදු සමය තුළ ඉදබික් වේවික්කු මේ ශාසනය හමු වෙන්නේ නැහැ. සමත විපස්සනා යුගන්ධන් කිව්වොත් මිසක් එහෙම නැත්නම් සමත පුබ්බංගමා විපස්සනා කියනවා. ඒ කියන්නේ සමත පුබ්බංගමා එතකොට සමත පුබ්බංගමා ධම්මා කියලාත් නවත්තන්නේ සමත පුබ්බංගම කොට ඇති ඒ විදර්ශනා භාවනාව ඒක වචනෙන් කියනවා නම් එතකොට සමත පුබ්බංග විපස්සනම් භාවේ තබ්බං කියලා තමයි කියන්නේ. එතකොට විසස්සන විපස්සනා පුබ්බංගම ධම්ම සමතේ භාවේ තබ්බං කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මෙතනින් තමයි ප්‍රවේශය එන්නේ මේ සමත මොකද්ද මේ සමත පුබ්බංගමා කියන්නේ මොකද්ද මේ විදර්ශනා එතකොට පුබ්බංගමා කියන්නේ කියලා. එතකොට සමත පුබ්බංගමා කියනකොට ඔන්න ඔබ දැන් දකින්න සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මඟ කියලා අපි දන්නවා. ස්කන්ධයේ උදේවේ දැකීමයි නිවන් මඟ කියලා දන්නවා. ඒ සිතට එන අරමුණ කියන්නේ ස්කන්ධයයි. අරමුණක් සිතට එන අරමුණ කියන්නේ අපි අපි දැන් අපි දෙයක් දිහා බලනකොට මේ සිත මේ මොහොතේ අරමුණනේ සිත කියන්නේ. එතකොට අරමුණ මොකද්ද? මේ මොහොතේ එන අරමුණ පොත. පොත කියනකොට එතන ස්කන්ධ ඇති වෙලා ඉවරයි. අතර මේක උපාදාන වෙලා ඉවරයි බාහිර පොත කියනවා කියලා ගන්නවනම්. එතකොට මෙන්න මෙතනයි මේ භාවනාව තියෙන්නේ. අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන. ස්කන්ධයේ උදේවැය දකිනවා කියන තැන. එහෙනම් ඒ අරමුණ හැදෙන හැටි දකින්න ඕනේ සමුදේ ඥානන් තියෙන්න ඕනේ. එහෙනම් අත්තගමේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයේ උදේවැය දකිනවා. උදේ කියන්නේ ඇති වෙනවා. සමුදේ අත්තගමේ කියන්නේ වැය ඥාන. එතකොට ඉති රූපං ඉති රූපං සමුදයන්ත ඉති රූපං අච්චගමයන්ත කියලා කියන්නේ වෙන මේ ඉති රූපං කියන්නේ තියෙනවා කියලා ගත්ත රූපේ. ඉත්තත්වයකින් ගත්ත රූපේ. බාහිර තියෙනවා කියලා ගත්ත රූපේ. එතකොට මේ සත්‍ය දකිනවා නම් එහෙම අපිට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක දකින්න නම් අපිට සිත විසිරෙනකොට පේන්නේ නැහැ. එහෙනම් එන අරමුණ දකින්න නම් සිත විසිරෙන්නේ නැතුව තියෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි දැන් අපි ගත්තොත් එහෙම කෙනෙකුට එන අරමුණ ඇත්තටම ප්‍රකට වෙනවා. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. එහෙනම් ඒ කෙනාට විදර්ශනාවට ඒ සිතටන අරමුණ සත්‍ය දකින්න යථාභූත ඥාණයෙන් කියන්නේ ඒක බාහිරත් නෙමෙයි සිතත් නෙමෙයි කියලා දකින්න එකයි. ඒතකොට ඒක දකින්න හැකියාවක් තියෙනවා සිත විසිරෙන්නේ නැති කෙනෙකුට. ඒතකොට සමතේ තියෙනවා ඒ කෙනාට. ඒ කෙනාට පුළුවන් විදර්ශනා පුබ්බංගමා විදිහට යන්න. හැබැයි සමත පුබ්බංගමා කියලා කියන්නේ සිත විසිරෙන කෙනාට. දැන් වැටුණා. ඒ කියන්නේ සිත විසිරෙන කෙනාට ඒ කියන්නේ සිත විසිරෙනකොට අර චිත්ත ඒකාග්‍රතාවය නැති නිසා මේ සිත විදර්ශනා කිරීමේ හැකියාව නැති වෙනවා. සත්‍ය දැකීමේ හැකියාව නැති වෙනවා. අනේ අතාභූත ඥාණයෙන් පෙන්වන විදියක් නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනි නුවණ සමග යන සිහිය. එතකොට මේ සිහිය තියෙනකොට ඒ කෙනාට දන්නවා දැන් මේ හිත විසිරෙනවා. දැන් මට අර සිහිය පවතින්නේ නැහැ. ඒ කියන්නේ හිත දකින්න බැරි කමක් තියෙනවා. අන්න ඒ කෙනා සමත පුබ්බංගම ධම්මා. ඒ කියන්නේ ඒ කෙනාට සිද්ධ වෙනවා සමත චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක තමයි යම් සීලයක පිළිපදලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ආයතන සංවරයක් ඇති කරගන්න. එහෙම නැත්නම් අපි ගත්තොත් ඉන්ද්‍රිය සීලය එතකොට අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සමත නිමිත්තකට හිත තියලා සමත සමත කමඨහනකට සිත පවත්වලා ඒ සමත සිහියක් ඇති කරගන්න එක ඒ සමත නිමිත්තක හිත තබාගෙන ඒ සමතේ වඩන එක මෙතනදී වැදගත් වෙනවා ඒ කෙනාට වැදගත් වෙනවා. ඒ කෙනාගේ සිත විසිරෙන. ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕනි. එන හිත විසිරෙනකොට පේන්නේ නැහැ. ඒක නිසා සිත දකින්න නම් චිත්ත ඒකාග්‍රතාවය වැදගත්. අන්න සමත පුබ්බංගම ධම්මා විපස්සනා. අන්න ඒ විදිහටයි එතනට දකින්න ඕන. එතකොට ඒ කෙනාට පුළුවන් සිත විසිරෙන්නේ නැති වෙන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ කටයුතු වලට එන්න. එතකොට ඒකයි සමත පුබ්බංගම ධම්මා කියලා. එතකොට මේ පළවෙනි විදිහ කාරණා විදිහට පෙන්වන්නේ. එතකොට අපි ඒක සූත්‍රයෙන් බැලුවොත් තේරුමෙන් බැලුවොත් අවත්නි මේ සස්නේ මහන සමත පුබ්බංගම කොට විදසුන් වඩයි. සමත පුබ්බංග කොට විදසුන් වඩන ඔහුට ප්‍රථම ලෝකෝත්තර මාර්ගය උපදෙන්නේ හේ එමග සෙවුනේ වඩන්නේ බහුල විසින් කරන්නේ එමග සෙවුනා වඩනා බහුල විසින් කරන ඔහුට ඒ සංයෝජනය ප්‍රහීන වෙත් ආ අනුසයෝ විඝාතනය වෙත්. ඒ කියන්නේ අනුසය දුරු වෙන. එතකොට සංයෝජන දුරු වෙන. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන මේ මේ ගමන. එතකොට මේ දස සංයෝජන ප්‍රහීන වෙන. සංයෝජන ධර්ම සසර බැඳ තබන ඒ ධර්ම ප්‍රහීන වෙන. එතකොට මේ කෙනා සිතට එන අරමුණේ සත්‍ය දකින්න ඕනේ. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ යථාභූත ඥානෙන් යෝනිසෝ මනසිකාරය. එතකොට සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ බුද්ධ දර්ශනය. බුද්ධ දර්ශනය තුළින් ලැබපු ඒ බාහිර ඇත්තක් නෙමෙයි කියන එක සිතත් සත්‍යක් නෙමෙයි කියන එක. එන අරමුණේ දකින්න එකයි එතකොට විදර්ශනා වඩනවා. ඒකයි විදර්ශනා භාවනාව. එහෙනම් ඒක කරන්න බෑ සිත විසිරෙනකොට. අන්න ඒ නිසා තමයි සමත පුබ්බංගමා ධම්මා කියලා කිව්වේ. එතකොට මෙතනදී ඇත්තටම ප්‍රථම ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ සෝතාපන්න අවස්ථාව. එතකොට සෝවාන්සක දාගාමි අනාගාමි කියන්නේ මේ සෝතාපන්න කියන්නේ පටිසෝතේට එන එක, අනුසෝතයෙන් මිදෙන එක. එතකොට ඒ තුල තමයි ඒ පටිසෝතේ තුල අපි අනුසෝතේ තුල ගඟ ගලන අතට යනවා. බාහිර ඇත්ත වෙනවා. පටිසෝතේ බාහිර ඇත්ත වෙන්නේ නැහැ. සිත බව දකිනවා. බාහිරත් ඇත්ත නෙමෙයි, සිතත් ඇත්ත නෙමෙයි කියන එක දකිනවා. එතකොට මෙන්න මෙතනයි එතකොට පටිසෝතේ ප්‍රථම ලෝකෝත්තර සමාධිය කියන්නේ බාහිරින් මිදෙන සමාධියයි. එතකොට ඉද ආවුසෝ බික්කු සමත පුබ්බංගං පුග්ගම් සමත පුබ්බංගමං විපස්සනම් භාවේති තස්ස සමත පුබ්බංගමං විපස්සනම් භාවයතෝ මග්ගෝ සංයෝජයාති සෝ තං මග්ගං ආසවේති භාවේති බහුලී කරෝති තස්ස තං මග්ගං ආසවතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංයෝජනා පහියන්ති අනුසයා ව්‍යාන්තික හෝති එතකොට ඒ ප්‍රථම කියන්නේ ඒ කියන්නේ මේ විදර්ශනා භාවනාවම තමයි. සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන නිවන් මාර්ගම තමයි. හැබැයි ඒක ඒ කෙනාගේ කෙනාගේ විදිහට නානත්තකායන අනත්ත සංඥා. කෙනෙක්ගේ හිත විසිරෙනවා තමයි සමත පුබ්බංගම ධම්ම විපස්සනා කියන්නේ. හැබැයි කෙනෙක්ගේ හිත විසිරෙන්නේ නැත්නම් සමතේ තියෙනවා අන්න ඒ කෙනාට එතකොට කෙලිම විදර්ශනාවට යොමු වෙන්න පුළුවන්. එතකොට විදර්ශනා පුබ්බංගම ධම්මා කියලා කියන්නේ අන්නේ නිසයි. එතකොට දෙවෙනි කාරණා විදිහට එයයි ඉස්මතු කරන්නේ. තවද ඇවැත්නි මහාන විදර්ශනා පුබ්බංග කොට සමතේ වඩයි විදර්ශනා පූර්වාංගම කොට සමතේ වඩන ඔහුට මාර්ගයේ උපදී හේ මග සෙවුනේ වඩන්නේ බහුල විසින් කරන්නේ එමග සෙවුනා වඩනා බහුල විසින් කරන ඔහුට සංයෝජනය ප්‍රහීන වෙත් අනුශය විගතය වෙත් අන්න එතකොට දෙවනි කාරණාව සමතේ තියෙන කෙනෙක් කෙලින්ම විදර්ශනයේට යොමු වෙන හැකියාව තියෙනවා හැබැයි මෙන්න මේ කෙනා හැබැයි මේ සමත විපස්සනා යුගන්ධන් කියනකොට ඒ විදර්ශනාවට දැන් සිත් ඒකාග්‍රතාවය තියෙන නිසා තමයි යමු වෙන්නේ. හැබැයි එතන සමතේ තියෙනවා කියන එකයි ඒකේ තේරුම. හොඳයි. අපි ඒක බලමු සූත්‍රය තුලින්. පුනචපරං ආවසෝ බික්කු විපස්සනා පුබ්බංගමං සමතම් භාවේති. තස්ස විපස්සනා පුබ්බංගමං සමතම් භාවයතෝ මග්ගෝ සංයෝ සංජායාති සොතං මග්ගං ආසවේති භාවේති බහුලීකරෝති තස්සතං මග්ගං ආසවතෝ භාවයතෝ බහුලීකරෝතෝ සංජා සංඥාජනා පහියන්ති අනුසය වේති හෝති එතකොට ඊගාව කාරණාවට ආවෙමු දැන් සමතය මුල් කරගෙනත් විදර්ශනය මුල් කරගෙනත් එතකොට මේ විදිහට තමයි දැන් ඔබ දන්නවා මේ මේ ඇයි මේ සමත පුබ්බංගම ධම්මා කියන්නේ ඇයි මේ විදර්ශනා පුබ්බංගම ධම්මා කියන්නේ සාය කියන්නේ සමතේ නැති කෙනා සමතය මූලික කරගෙනයි සමතේ වඩලා විදර්ශනාවට එනවා විදර්ශනා තියෙන කෙනා විදර්ශනා වඩන හැබැයි එතන තේරුම සමතේ තියනවා කියන්නේ අපි ඊගාව කාරණාවට තවද ඇවැත්නි මහන සමත විදර්ශනා යුගන්ධන් කොට ගෙන වඩයි. සමත විදර්ශනා යුගන්ධන් කොට ගෙන වඩන ඔහුට මාර්ගයේ උපදනේ හේ මග සෙවුනේ වඩන්නේ බහුල විසින් කරන්නේ එමක සෙවුනා වඩනා බහුල විසින් කරන ඔහුට සංයෝජනය ප්‍රහීන වේත් අනුසය විගතේ විඝාතනය වෙත්. එතකොට මේ ඊගාවට කියන්නේ දැන් දෙකම සමත විපස්සනා සමබරව සමබර මට්ටමකින් තියෙන කෙනෙක්. ඒ කෙනාට සමතය සමගම විදර්ශනාවට යොමු වෙනවා. යුගන්ධන් දෙකම කෙරෙනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන ඉරියව්වට හිත තියා ගන්නවා. හිත තියාගෙන එතකොට එයාට වෙන සිහියක් පවතිනවා දැන් මේ නාරමුණට. ඒ වගේ ඒක ඒක සිහිය දැන් සිහිය විසෙනක දැනනකොටම අන්න සිහිය සමත වෙනවා. එතනම ඒකේන විදර්ශනාවට යොමු වෙනවා. අන්න යුගන්ධන් දෙකම කෙරෙනවා. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි කොහොමද දිගටම කෙරෙන්නේ. නමුත් අර පුබ්බංගමා කියන්නේ අඩු නිසයි. සමතේ අඩු කෙනෙක් සමතේ වඩන එකයි. ඒ වගේම විදර්ශනා වැඩි තියෙන කෙනෙක් විදර්ශනාවට යොමු වෙන එකයි කියලීම. ඒ වගේම තමයි මේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි මේ කොහොම කරත් කරන්නේ. ඒ කියන්නේ ස්කන්ධයේ උදේවය දැකීමයි කරන්නේ. අරමුණ කියන්නේ ස්කන්ධයයි. අන්න හොඳින් දකින්න මේ ධර්මයේ නිර්මලව ඔබට අහන්න ලැබෙනවා. ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙනි නිවන් දැකීම සඳහා කළ යුතු වන්නේ කියලා බුදුන් වහන්සේ මනාකොට මේ ඔබට මේ කාරණාව ධර්මයේ තුල දකින්න ලැබෙනවා. ස්කන්ධයේ උදේවැය දැකීම කියන්නේ එන අරමුණයි ස්කන්ධය කියන්නේ අරමුණේ සත්‍ය දැකීමයි ප්‍රායෝගික මට්ටමේදී ඔබට ප්‍රායෝගිකව මේක එදිනෙදා කටයුතු කරනකොට අරමුණයි ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියන්නේ හුදෙක් ඕපපාතික වචනයක් නෙමෙයි වේදනා සංඥා සංග ඒකමයි අරමුණ කියන්නේ දැන ගැනීමයි පොත කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකීමයි දෙයක් නැති බව දැකීමයි අන්න නිවන් මගවන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයයි ඔබට මේ ආසන්න ලැබෙන්නේ. මේ ඇත්තටම බුද්ධෝත්පාද යුගයයි. අතර මේ බුද්ධෝත්පාද අතරම මේ මේ කාලය තුළ ඔබ මේ සත්‍ය ධර්මයේ අසන මේ සත්‍ය ධර්මයේ ඇසෙන්න ලැබෙන්න ඔබ ඊටම වාග්යවන්තයි. ඇත්තටම මේ සිතේ සිතුවිලි වලින් මිදෙන තැන අනේ බුද්ධ ස්වභාවයයි. එතකොට ඔබට අහන ලැබෙන ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය. එතකොට සමත විපස්සන යුගන්ධන් කියන එකයි. එතකොට මේ තුන්වෙනි කාරණාව. එතකොට පුනචපරං ආවසෝ බික්කු සමත විපස්සන යුගන්ධන් භාවේති තස්ස සමත විපස්සන යුගන්ධන් භාවතෝ භාවයතෝ මග්ගෝ සංජා සංජායති සෝ තං මග්ගං ආසවති භාවේති බහුලී කරෝති තස්සතා මග්ගං ආසවතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංඥාජන පහියන්ති අනුසය ව්‍යන්ති හොಂತಿ එතකොට සමත විපස්සනා යුගන්ධන් ගමන තමයි ඒ පෙන්වුවේ ඊට පස්සේ අපි බලමු තවද ඇවැත්නි හතරවෙනි කාරණාව තවද ඇවැත්නි මහානහට සමත විදර්ශනා ධර්මයේ දෝෂ දොස් දස් දසෝපක්ලේශ සංඛ්‍යාත උද්දත් භාවයෙන් උද්දත්ත භාවයෙන් පෙලාගත් අධිගමය වෙයි. ඒ කියන්නේ සමත විදර්ශනා ධර්මයේ මේ යෙදෙන යෙදෙන ඒ දස උපක්ලේශ දසෝපක්ලේශ සංඛ්‍යාත උද්දච්ච භාවයෙන් ඒ කියන්නේ සේරම දන්නවා කියලා ඒ ධර්ම අධර්මයේ ධර්ම දැනුම උද්දච්ච භාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පෙළාගත් අධික අදිමාන්‍යයක් වෙයි. අවත්නි යම් කලෙක ඒ විදර්ශනා විතයාට බැසගත් සිත ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්ම ආලම්බණයෙහිම පිහිටාද සංහිඳීද එකඟ වේද සමාහිත වේද එබඳු කාලයක් වෙයි ඔහුට මාර්ගයේ උපදී හේ එමග සෙවුනේය වඩනේය බහුල විසින් කරණේය එමග සෙවුනා වඩනා බහුල විසින් කරන අන්න ඔහුට ඒ සංයෝජන ප්‍රහීන වේත් අනුසය විග විගත විගත විගතානේ වේ ඒ කියන්නේ අනුසය ව්‍යන්ති හොන්ති කියප එක ඒ විගතාන වේ කියන එක. එතකොට අනුශය ප්‍රහින වේ කියන එක. එතකොට මෙතනදී මේ හතරවෙනි කාරණාව බුදුන් වහන්සේ පෙන්වන්නේ ධම්ම උද්දච්චයක් ඇති වෙන කෙනෙකුට ඒ දස උපක්ලේශ සංඛ්‍යාත ඒ උද්දත්ත ඒ ඒ කියන්නේ උද්දච්ච භාවයෙන් පෙළෙන ඒ අදිමාන්‍යයක් ඇති වෙනවා කියන එක මෙතන බුදුන් වහන්සේම පෙන්නනවා ඒ විදර්ශනා ධර්මයේ දසෝපක්ලේශ සංඛ්‍යාස උද්දච්චයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒ කියන්නේ අනිත් අය දන්නේ නැහැ. ඒක Taman තමයි දන්නේ කියලා ගත්තොත් එතන උද්දච්චයකට එනවා. ඒ වගේම ඒක මාන්නයකට එනවා. එතකොට එතනත් මම ඇහැදෙනවා. දැන් ධර්ම දැනුම ගොඩක් තියෙන අයට මේක ගොඩක් තියෙනවා. ධර්ම ඔය ත්‍රිපිටකාචාර්ය, රාජකීය පඬිත, එහෙම නැත්නම් අභිධර්මාචාර්ය, ඒ වගේම විනයාචාර්ය මේ වගේ අයට ගොඩාක් මේ ප්‍රශ්නේ තියෙනවා. ධර්මාචාර්ය ඒ ඇසුරු කරන අයට මේක හොඳට වැටේනවා. ඒ අයට මේ ධර්ම දැනුව පැත්තකට කළා දාලා අර පාරුව කරේ තියාගන්න වගේ පාරුවත් පැත්තකට කරලා දාලා බොහොම සරලව මේ අත්හරින මග බොහොම සරලව ඒ කියන්නේ මෙතන කෙනෙක් නැති බව ආත්මයක් නැති බව මෙන්න මේ අනාත්ම ධර්මයේ තුල මෙතන ආත්මයක් මේ හැමතැනම ආත්මයක් නැති බව දකින එක අන්න එතන ආත්මයක් නැති බව දකින්න බාධාවක් වෙනවා නොහැකියාවක් වෙනවා ඒ උද්දච්චය තුළ ඒ ධර්ම උද්දච්චය තුළ ඒ ධර්ම උද්දච්චය කියලා කියන්නේ ඒ ඇත්තටම මේ මේ යුගයේ වෙන විටනම් මේ පොතපත පරිහරණය කිරීම තුළ ඒ පොතපලට කොටු වීම තුළ ඒ දෘෂ්ටිගත වීම තුළ ඒ පොත්වල තියෙනවා මෙහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි කියලා නීති විදියට හදාගෙන කොටු රාමු ගාගෙන හිර වෙලා ඉන්න ගොඩක් මේ මේ ආත්මය ගිලිහි ගන්න බැරුව අය ආත්මය ආත්මය අතහැරෙන්නේ නැතුව මම රහතෙක් කියන තැනට මම කෙනෙක් හදාගෙන මම රහත් වුණා කියලා එහෙමත් ඉන්නවද බොහෝ අය. අද බොහෝ අය හිතනවා මේ තමන් කියලා කෙනෙක් හදාගෙන මේ රහත් කියලා කෙනෙක් හදාගෙන තමන්වත් එතරම් මාන්නයක් තියෙන. දැන් මම සෝතාපන්නයි. මම රහතන් වහන්සේ නම. ඒතර එතරම් මාන උද්දච්චයක් එනවා. ඒ මාන උද්දච්චයේම එතකොට අන්න සමත විදර්ශනා මේ සමත විදර්ශනා ධර්මයේ ඒ දසෝපක්ලේශයක් විදිහට බුදුන් වහන්සේ පෙන්නනවා ඒ ඒ පළව ඔළුවේ තියාගෙන ඉන්න එක, ඵලය තුල කෙනෙක් හදාගෙන ඉන්න එක, තමන් සිල්වතෙක් කියලා හිතන එක, තමන් ගුණවතෙක් කියලා හිතන එක, තමන් එතකොට අර පරාමර්ශනේ සිද්ධ වෙනවා. අර සීලබ්බත පරාමර්ශ කිව්වෙත් ඒකමයි. මම සිල්වතෙක්, මම ගුණවතෙක්, මම හතර පොයට සිල් ගන්නවා. මම මෙහෙම මම මෙහෙම ධනවතෙක්, මම මෙහෙම මේ විදිහට අපි මාන්නයක් තුල හිර වෙනවා. ඒක මාන ඒ උද්දච්චයක් බව බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ අභිමානයක් කියලා පෙන්නනවා. අන්න ඒකයි බුදුන් වහන්සේ දස සංයෝජන වල අන්තිමටම ඒ දාලා තියෙන මේ මාන්නි දුරු වෙන්න තියෙන තැන. මොකද මේ අනාත්ම ධර්මයක්. එහෙනම් ආත්මයක් තියෙන විදියක් නැහැ. අපි ඔබට පෙන්නවා. ශබ්දවත් කාරණා වලින් එකතු වුණු දෙක ආත්මයක් කොහෙන්ද? චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. ඇස කියන්නේ පේන බව. ඒතර පේන බව තුළ ඒ ශබ්ද වර්ණනේ තියෙන. ඉතින් එතන කොහොමද ආත්මයක් හැදෙන්නේ? අන්න ඒක අනිච්ඡම් බන්තේ. ඒකට පස්සේ දුක්ඛම් බන්තේ. ඒකට මහණෙනි එහෙනම් ඒ ආත්මයක් වශයෙන් ගත හැකිද? නොහේතම් බන්ත. මෙතන අනාත්ම ධර්මයක් දේශනාවේ. ඒ කියන්නේ සබදාවක් වගේ. සත්වයේ පුජ්‍යලයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සත්වයා පුජ්‍යලයා දිය වී ගිය තැනයි ඒ නිවන් මඟ ප්‍රවේශ වේ. අන්න හොඳින් මනාකොට ඔබට ඒ ධර්මය ආන ලැබෙනවා. පුනච පරං ආවසෝ භික්ඛුනෝ ධම්ම ධම්ම විගතහි තං මානං හෝති සෝ ආහුසෝ සමයෝ යත්තං චිත්තං අජත්තං යේච තන්තිඨං සම්තිඨති සන්නි සනිසි දති ඒකෝදි හෝති සමාධියති තස්ස මග්ගෝ සංජායති සෝතං මග්ගං ආසවති භාවේති බහුලී කරෝති තස්සත මග්ගං ආසවතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංඥාජන පහියන්ති අනුසයා උයන්ති හොಂತಿ එතකොට මෙස්දා සංයෝජන ප්‍රහීන කළා අනුසය දුරු කළා ඒ අරහත්වේ කරා යන ගමන අවසාන වික විදියට මෙන්න මේ විදියට බුදුන් වහන්සේ පෙන්නනවා. එතකොට ඒ අරහත් ප්‍රතිපatti සූත්‍රය තුළ ඒ අරහත් ප්‍රතිපatti සූත්‍රය තුළ බුදුන් වහන්සේ අරහත්ත්වේ කරා යන ගමනේදී ඒ සමත විපස්සන ගමන යන හැටි සමත පුබ්බංගමා ධම්ම විදර්ශනා පුබ්බංගමා ධම්ම සමත විපස්සනා යුගන්ධන් ගමන ඒ වගේම අවසානයේදී පෙන්නනවා සමත විදර්ශනා දුරයට එන දස උපක්ලේශයම නැත්තම් ඒ උද්දච්චයම නැත්නම් අධිමාන්නේ ඒ මාන්නේ දුරු වෙලා ආත්මයක් නැති බව ඒ අනාත්ම ධර්මයේ මතු වෙලා ඒ ආත්මේ ගිලිහෙන තැන අන්න එතනයි මාන්නේ ගිලිහෙන තැන එතන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එන්නේ අන්න එතනයි අරහත්ත්වේ කරා යන ගමන අන්න එතනයි අරහත් ප්‍රතිපatti සූත්‍රය තුල පෙන්නන්නේ ඇවත්නි යම් කිසි මහණෙක් වේවායි මහණයක් මෙහෙණියක් වේවායි මා කෙරෙහි අරහත් ප්‍රතිපත්තියේ පවසාද ඒ ඒ අරහත්ත්වයටපත් වුණා කියලා පවසනවද ඒ හැම මේ සතර මගින් හෝ ඒ මොහොන අතරෙන් එක්තරා එකකින් හෝ පවසත් ඒ කියන්නේ අරහත්ත්වයේ කරා පැමිණු බව යමෙක් පවසනවා නම් මහණෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා ඒ මේ සතර ප්‍රතිපදාවෙන්මයි කියන එක බුදුන් වහන්සේ පෙන්වා දෙනවා යෝහි කේවි ආවසෝ භික්ඛුවා භික්ඛුණීවා ම සම්තිකේ අරහත් ප්‍රතිපත්තිං ව්‍යා කරෝති සබ්බෝසෝ ඉමේහි චතුහි මග්ගේහි ඒතේසං වා අඤ්‍යතරෝ අඤ්‍යතරේ හා අඤ්‍යතරේ තානි එතකොට මේ කතා කරන්නේ අරහත් වර්ගය තුල අරහත්වයටපත් වෙන ආකාරය තුල එතකොට සමත පුබ්බංගමා ධම්මා විදර්ශනා පුබ්බංගමා ධම්මා උනේ කොහොමද? ඒ වගේම සමත විදර්ශනා යුගන්ධන් කියන්නේ කොහොමද? ඒ වගේම සමත විදර්ශනා දුර තුළ ඒ මාන්‍ය දුරු කළ අදිමාන්‍ය ප්‍රහීන කිරීම හතරෙනි අංගයේ විදිහට ඒ දස උපක්ලේශයන් ප්‍රහීන කරන අවස්ථාව පෙන්වනවා. එතකොට මෙන්න මේ විදිහට මේ වචනවලට මේ අවසානයේදී පෙන්නනවා ඒ ධම්ම උද්දච්චය එහෙම නැත්නම් තමන්ට තියෙන ධර්ම දැනුම එහෙම නැත්නම් තමන් ගාව තියෙන අරහත්ත්වයටපත් වුණා කියන මගඵල ඒ කෙනෙක් පුජ්‍යලයක් කරගෙන ඒ ගැන මාන්නයක් ඇති කරගන්න එක තමන් රහතෙක් කියන එක එහෙම නැත්නම් තමන් සෝතාපන්නයි ඔය වගේ එතනියුත් එන්නේ ආත්ම සංඥාවමයි අන්න ඒ තමයි ධම්මෝද්ධත්තේටපත් වෙනවා කියන්නේ ඒක දකින්න මහා නුවණි අරහත්ත්වේ ප්‍රකාශ කරන එතන කෙනෙක් පුජ්‍යලයක් ඉන්න බෑ එන සතපුජ්‍යල දුෂ්ටයෙන් ගිලිහුණු තැනයි ඒ අරහත්ත්වයටපත් වෙන්නේ. රාගදේශ මොහ කෙලෙස් දුරුණු තැනයි ඒ රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කියන තැනයි අනේ අනුත්තරත්වයටපත් වෙන තැනයි. එතකොට අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේ මනාකොට ඔබට නිවන නිවන් මඟ යායුතු මාවත ලිපිනේ පිරිසිදු කරගන්න හේතු වේවි. එන හැමෝටම මෙය නිවන් මඟ යන අයට බොහොම වටිනවා. ඒ වගේමයි හැම කෙනෙකුටම මේ මාර්ගය හොඳින් දකින්න මේ නිවන් මඟ විවෘතව තිබෙනවා ඔබටත් හැකියාව තියෙනවා මේ මොහොතේම මේ සත්‍ය ධර්මය ඇසීම තුළ සෝතාපන්න ඒ කියන මඟ ගොස් ඒ අරහත් මාර්ගය තුළ ඒ සීලු කෙලස් නැසන සීනාශ්‍රව ඒ ආනාත්ම ධර්මය හඳුනගෙන ඒ අරහත්වයටපත් වෙන සීලු දුක් නැසලා අන්න සදාතනික විමුක්තිය කරා යන මඟ ඔබට හමු වෙනවා එන හැමෝටම මේ ආත්ම භාවයේම මේ සියලු දුකෙන් මිදෙන්නට හේතු වාසනාව වේවා කියලා අපිට අවසාන වශයෙන් හේතු සැකසේවා කියලා කියන්න පුළුවන්. එන හැමෝටම එහෙම අපි හිතන සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා කියනකොට බුදුන් වහන්සේ ඒ සියලු සත්වයින්ටම එකම මග ඒකයින මග්ගෝයම් භික්කවේ කියනකොට මේ මගමයි. සියලු දුකෙන් මිදෙන්නට තියෙන එකම මග මේ නිවන් මගමයි. එහෙනම් මහ පොළොවේ පස් වගේ සමානයි බුදුන් වහන්සේ පෙන්නනවා ඒ දුගතියට වැටෙන පිරිස. ඒ සුගතියට වැටෙන පිරිස වන්නේ මේ මගේ අනායම පමණයි. එහෙනම් ඒ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමෝටම හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි.